දැන් බලන්නකෝ යම් කිසි කෙනෙක් මම මොන මෝඩකම කියලා දෙන්නම්. ඇහිම කියන කෙන දන්නේ නැතුව. හොඳද? ඇහිම කියන දේ දන්නේ නැතුව ඇහිච්ච දේ කල්පනා කර කර ඉන්නවා. මෝඩකමද නෝනක්කාරකමද? මෝඩකමන්නේ. දැකීම කියන දේ දන්නේ නැතුව දැකපු දෙයත් කල්පනා කර කර ඉන්නවා. මෝඩකමද නැද්ද? මෝඩකම. දැනීම කියන දේ දන්නේ නැතුව දැනිච්ච දේ කල්පනා කර කර ඉන්නවා. ඇසීම මේ දැනි දැන ගැනීම කියන දේ දන්නේ නැතුව දැනගන්න දේ කල්පනා කර කර ඉන්නවා. ඒ එහෙම නෙමෙයිද ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඔබ දන්නේ නැහැ නේ එහෙම දැකීම දැනීම දැන ගැනීම. දන්නේ නැතුව ජීවත් වෙලා ඉන්නවා. දැන් මෝඩ වැඩක් නෙමෙයිද ඒක? දන්නචි දෙයක් එක්ක ඉන්නවා කියන්නේ මෝඩකමක් නෙමෙයිද? තනිකර මෝඩකම. ඉතින් ජීවිතේ මොකක්ද නම් තියෙන්නේ? තනිකර ජීවිතය කියන්නේ මෝඩකම. දැන් ඔන්න අපි කියලා දෙන ඕක මෝඩකම. දැන් එහෙනම් ඔබ නුවණක්කාර වෙන්න උත්සාහ කරන්න. දැන් මොකද නුවණක්කාර විය යුත්තේ එහෙනම්? ඇහිීම, දැකීම, දැනීම, දැන ගැනීම කියන එකද දන්නේ නැතිකමත් එක්කනේ මේකත් එක්ක ඉන්නේ මෝඩකම කිය. එහෙනම් මොකද නුවණක්කාර වෙන්නේ? ඇහිීම, දැකීම, දැනීම, දැන ගැනීම ගැන හොයන්න ඉස්සෙල්ලා වටහා ගන්නකෝ. එතකොට මෝඩකම අයින් වෙනවා. නුවණක්කාරකම කියලා හැක් වෙනවද? ඒකේ දෙන්නෙත් නෑ. එදෙනවද? එදෙන්නේ. ඒ නුවණක්කාරකම මනින්නේ මොකින්ද? මෝඩකම. මෝඩකම නැති වුණා නම් නුවණක් කාලකම් මනින්නේ මොකෙන්ද? දැන් අපි බලන්නේ මෝඩ මට නුවණක් කාලකම ඇති කරගන්න ෂෝක් වැඩි. මොකද කරන්න හදන්නේ? මෝඩ මට නුවණක් කාලකම ඇති කරගන්න. මෝඩකම දුරුවීමමයි නුවණක්කාරකම කියන්නේ. හැබැයි ඒකම නුවණක්කාරකම ලැබීම නෙවෙයි. ඒතකොට මොකද්ද ඒක කියන්නේ කියන වචනේ? විමුක්ත වුණා. මොකද්ද වචනේ? විමුක්තිය. විද්‍යා විමුක්ති අන්න නිවීම. ඒකට අපි මුදු නිවන් දකින්නවා කියන්නේ. අද වෙන හේකට එහෙම නෙමෙයි. වෙන මොකක්වත් නෙමෙයි. දැන් මම නැති වෙනවා කියන එකක්වත් මම ඉන්නවා කියන එකක් මොකක්වත් නැහැ. දැන් මේ කියපු කරුණ තුල මොකද ජීවිතේ සිදු වුනේ? විචක්ෂණී කරානේ. විචක්ෂණය කරන්න. දැන් විචක්ෂණය කරන්න මොනවද උදා වෙන්නේ? ප්‍රඥාවන්තයි. දැන් එතකොට මේ ඒ ගත කරපු ජීවිතයේ ප්‍රඥාවන්ත බවක් නම් තියෙන්නේ ඒ කාරණාව අයිති කෙනා නේද ශ්‍රාවකයා කියන්නේ. අන්න ශ්‍රාවකත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න බෑ කවදාවත් බෑ. කල්පයක් සිල් රැක්කත් බෑ. කල්පයක් දන් දුන්නත් බෑ. කල්පයක් මහාන වෙලා හිටියත් බෑ. කල්පයක් උපසම්පදා හිටියත් බෑ. කල්පයක් ධර්මීය ඉගෙන ගන්නත් බෑ. කල්පයක් මේ ලෝක කරන්න පුළුවන් ඔක්කොම දේ කරත් බෑ. මොකක් නැත්තන්ද? හිතන්නේ නැත්තම්. සත්‍යවාදී වෙන්නේ නැත්තම් කවදාකවත් වෙන්නේ බුදු කෙනෙක් ළඟට ආමුණත් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ඇස් දෙකෙන් දැක්කත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ හිතීම ජීවිතේ සත්‍යවාදී බව ඇති කරගන්නට ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඕනකමයි සත්‍යවාදී බවයි. හිතන ගතිය සත්‍ය හොයන ගතිය. ඕනකම ඒ කියන්නේ ඒකේ වටිනාකම හිතන කෙනාට තමයි ඒ ඕනකම එන්නේ. මෙන්න මේ ටික එනකොට දන්න කෙනෙක් ළඟට අනුගත වෙනවා කියන කාරණාවට ආයෙ වෙන වචනයක් දෙන්න අවශ්‍ය නැහැ. හිතන ගතිය ඕන හිතන ගතිය සත්‍යවාදී ගතිය ඉස්මතු වෙනවා නම් දන්න කෙනෙක් ළඟට අනුගත වෙනවාමයි. අන්න ඒ නිසා තමයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ මේ ධර්ම මාර්ගයේම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලා.